විදුලි රංග මණ්ඩල. ජයන්ත කළුපහන රචනා කළ නාට්‍යයක්. රංගපෑම් රංගවීර සිංහ, පාලිත අබේරත්න, හිලේරියන් පෙරේරා, පවනි රශ්මිකා, නීනිකා මතු. රාජ සංකලනය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංගමඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේකර. අනබිර කරුවාගේ වෙන්දේසිය වර්ධත් මොකද මේ පාන්දර යාමේ හඳලන්න පටන් ගත්තේ. කොහොමද ඇඬනවද කොක්කෝ කියන? ඒ වද්දා. වද්දා ඔයා මගේ නිින්ද කැඩුවා. මයි? ඇනවද? මොනවද? ඔතන මොකද්ද ඉතින්? කාත්‍රික් සින්දු කියනවා. අහ් ආහ් ෂා ලස්සන කටහඬක්. මේ උගේ පියාටු රන්වන් පාට ඇති. උගේ හොට රෝස මල් පෙති දෙකක් වගේ මේ මට දෙවිලු කරන්නේ නැත්තම් <laughs> සාර්ථකද? දෙන්නටම වෙන්න ඇති සාර්ථක. දෙන්නටම. <laughs> කාක්කට බඩගිනි ඇති. කාක්කු කවද්ද බඩගින්නක් නැතුව හිටියේ. හරියට <laughs> මිනිස්සුන්ට ආගේ. කෑම බීම, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල් මේ එතකොට කාක්කට ඉතින් ඇඳුම් පැළඳුම් ප්‍රශ්නයක් නෑනේ. අපිට තමයි ප්‍රශ්න තුනම. කාක්ක මොකද්ද කියනවා සද්දා. කාක්ක කෑ ගහනකොට නෑදෑයෝ එනවලු. <laughs> ඉතින් අපට නෑදෑයෝ නෑනේ. ඈ? ඒක තමයි. <laughs> මේ ඔයාට නෑදෑයෝ හිටියද? අ මතක නෑ මහේෂ්. කාක්කෝ කෑ ගහනකොට අපේ නෑයෝ කොහොම වෙතත් කාක්කගේ නෑයෝ ටික නම් ඒවි. ඔව්. ආකාශෙ පිරෙන්න ගස්වල අතු පිරෙන්න එතකොට වටපිටාවම පිරෙන්න කළු පාට කාක්කෝ පිරේවි. ආ කො කළු පාට නැවි පාට පාට වුණා නම් කොච්චර ශෝක්ද නේද ආ ඒ කවුද කාක්ක දුරට ගන්න ඇති මෙන්න බෑ වෙන්න බෑ හොඳට අහගෙන ඉන්න ඔයා. හිත අරමුණක තියාගෙන හරියට භාවනා කරනවා වගේ ඒත් මේ වෙලාවේ ඔයාම හොයාගෙන ඇවිත් මොනවා මේ මාව හොරෝ උපාසකයා වගේ හිටියා හරිදා මේ පාන්දර යාමේ ඔයා මාව කේන්ති ගසන්නයි හදන්නේ කේන්ති යන දෙයක් කිව්වේ නෑනේ මං කිව්වේ ආදරේ හිතන ඊර්ෂ්‍යාව නැත්නම් කාක්කද? තොර ඇරලම බලන්න ඕනේ. මහේෂ් තොර අරින්න. මේ මම මොකටද තොර අරින්නේ? බලන්නකෝ. මේ සමහර විට ඇවිත් තියන්නේ ඔයා අඳුරන කෙනෙක් වෙන්න ඇත්තේ. වෙන්න බෑ වෙන්න බෑ. වෙන්න බෑ. වෙන්න පුළුවන් මහේෂ්. තොරැල්ල බලමුකෝ. පේනව නේද ඔයාලට? ආ මේ මං කාක්කෙක් නෙවෙයි ගෑණි. ආ ඔව්. ලස්සනම ලස්සන. හා හා මේ මේ නවත් ගන්න වර්ණනාව. මේ මේ අපේ දොරට තට්ටු කළේ කාක්කද ඔයාද? මම ලස්සන ලස්සන කිරිල්ලියක් වගේ නේද? <laughs> කොපුටි කොපුටි කොපුටි. මට කියන්න. කවුද ඔයා? මම චන්දිමා. චන්දිමා? මම චන්දිමානේ. අනේ මම චන්දිමා. මේ මහේෂ් ඔයාට මාව අඳුර ගන්න බැරිද? මේ ඇයි ඇයි ඔයා හොල්මනක් දැක්කම වගේ බය වෙනවා? මහේෂ් ගෑණි මේ ගෑණි තමුසෙක මේ ඇත්තටම ඇත්තටම මේ හොල්මනක්ද ඔයා ඔයා හිතන්නේ මම හොල්මනක් කියලා නේද මහේෂ් ඔයා හරි නරකයි මේ මං හිතපු දෙයක් කියන්න මෙයාට පුළුවන් නේ කොහොමද මේ හිත කියව කියව ඉන්නතෝ තම ආව කාරණාව කියනවා නේ. ඔයගොල්ලෝ හිතන්නේ මට හිත කියවන්න පුළුවන් කියලා නේද? හැබැයි මූණ බලපුවම නම් මට පුළුවන්. ඇති ඇති ඔය කතාව. මේ ඔයගොල්ලෝ මට ඉඳගන්න කියන්නේ නැත්ද? හුඟා දුර ඉඳලා ඇවිල්ලා මට මහන්සි. ඔය තියෙන පුටු <laughs> ඕනේ ඉඳගන්න කරියatti. අපිට මොකද? <laughs> ඉඳගන්න ඉඳගන්න. <sighs> මේ අතුදේ පාන්දර යාමේ මම හීනයක් දැක්කා. <laughs> මොනවා? ඔව්. මම හීනයක් දැක්කා. මේ එතකොටම එතකොටම මට හැරුණා. මේ ඇයි ඔය අපිට ඔය දේවල් කියන්නේ? ඔය අපේ කවුද? මේ මේ දොරට තට්ටු කරනකොට මටත් හොඳටම නිින්ද ගිහිලා තිබුණේ. හරි හිතලයි. මේ මේ අනේ දොර වහන්නකෝ. ආහා. ඔය තට්ටු කරනකොට දොර අරින්නයි. සීතලයි කියනකොට දොර වහන්නයි. ඉතින් මගියක් නෙමේක. මේ ඔව් මේ මේ අපිට මොකටද ඔයාගේ හීන? මම හීන දකින්නියක්. හීන හීන කොයි තරම් සුන්දරද? ඒත් ඒත් වෙලාවකට පය හිතෙනවා. දුක් හිතෙන හීනක් නැත්තේ නෑ. දේවස්ථානෙක යන්න චන්දිමා. හ්ම්. මොකද්ද යාගේ නම? මේ ආ හරි හරි. ශාරදා. මම ඔච්චර නපුරු වෙන්න එපා ශාරදා. මේ කරුණාක මේ ඕගොල්ලන්ගේ ගෙදර වැඩිපුර කාමරයක් තියෙනව නේද? ඈ මොකක්? මේ මේ පුංචි උනාට කමක් නැහැ. පුංචි කාමරයක්. අපි අපි කාමර කුලියට දෙන්නේ නෑනේ චන්දිමා. කවුද කුලියට කාමර ඉල්ලුවේ? මේ කරුණා කරලා යනවද නැත්ද? මේ නොගියොත් මොනව කරන්නද? නෑ නෑ නෑ මොකුත්ම කරන්නේ නෑ. කරුණා කරලා යන්නකෝ. ඔසෝ ඔසෝ ඔසෝ අන බෙරකාරෙක්? මේ මෙච්චර මේ FM ටෙලිවිෂන් තියෙන ධානා බෙරකාරෙක්? මම කියෝනේ කිව්වනේ මට මට කාමරයක් දෙන්න ඔය හංගන්න හංගන්න ඔයාව ඔව් ශරණ මාව හංගන්න කරුණා කරලා මේ කො කො කො කාමරේ අබෝ අබෝ අබෝ මේ මේ රාජාඥාවක් නෙමෙයි දැන් නගවන්නේ නෑනේ මේ නිකම්ම නිකං ආඥාවක් قوم කරන කොලමක්ද? මේ කොලමක් නෙවෙයි ශර්දා. මේක යථාර්ථයක්. යථාර්ථයක්? ඒ ඒ මොකද ඒ? ඔව් අනේ ඔව්. මට වෙන ඇඳුමක් දෙන්නකෝ. ආ මේ ඇඳුමක් මේ අපෝ අපෝ. එක්තරා නිවසක සැතපී සිටි ඕතෝ එක්තරා සිහිනයක් දැක අවදි වී හතාව හතාව කරන්නකෝ එයා එයා ළඟම එනවා කවුද එන්නේ මගේ හීනේ හිටපු චරිතයක් මේ ඔයා ඔයා එතකොට හීනෙන් දැක යන බෙර කාරෙක්ද ප්‍රශ්න කර කර ඉන්න එපා පන්සල හරියට නීතිය වගේ ප්‍රශ්න කරනවා ප්‍රශ්න කරනවා අනේ ඉක්මන් කරන්නකෝ මේ මොනවද ඉක්මන් කරන්නේ අනේ මට වෙන ඇඳුමක් දෙන්න කාමරයක් දෙන්න අනේ අනේ මම හංගන්නකෝ මේ මේ මේ මේ අර අර අර දොරවන්න ආ ආ ආ අසෝ අසෝ අසෝ මේ ගෙදර කවුරුවත් නැද්ද මේ දොරවන්න සලා මං මං යතුරු සිදුරෙන් බලන්න ඈ එන්න. අන්න පෙරකාරයා. මොකද? මේ අර අන්න පෙරකාරයා අපේ දොරකඩටම ඇවිත්. මේ මේ කොහොර අద్భుත ගෑණි. ආ මේ එයාම එයාම මගේ ඇතුම කන්න අර පහළු කාමරේ හැංගුවා. හරි. මේ දැන් මොකද කරන්නේ? ගිහි ඇතුලේ එයා එයා වරදකාරියක් කියන්නේ මේ ගෙදර කවුරු හරි ඉන්නව නේද මට ඇහෙනවා කටුකුටු ගාන සද්දයක් ඔව් අසෝ අසෝ අසෝ දොර පොඩ්ඩක් අරිනවද ඒ මොකටද කාර්මේ කියන්න දොර අරින්න කොහොමද මහේෂ් තරහින් ඉපා මේ අනියර අසරණේකේ කාමරේ හැංගිලා අනේ අසරණීව ආරක්ෂා කරන්න මහේෂ් අනේ තොරා අරිනවද නැද්ද මම දැන් තරුණගේ කන් අඩි පැලෙන කන් දෙලේ ගහනවා සොත්තකයි බෙරේ බැලුනාම හොඳ යාවි. මම ආවේ ඔහෙලක යහපතක් කරන්න. ඔහෙලා තාම ඉන්නේ කුලී ගේකනේ. ඕ ඔවුන්ට වාසනාව දෙනවා. කරුණා කරලා දුර අරින්න. මහේෂ් වාසනාව කිනවලු. අනේ අනේ අපි දුර ආරෙමු මහේෂ්. සබ් හත එතකොට අර අර දැරිවිට මොකද වෙන්නේ? හා? මේ වර්ගනේ ආවි. අපිට වාසනාව ලැබෙවි. අනේ. එයා එයා පවුනේද? ඈ? අහිංසක කෙල්ල. පවු. හරිම පව්. අහිංසක කෙල්ල. ඔව්. මනිට හරි. හරි. ඔව්. එයාව ඔයාව හොයාගෙන. ඔව්. මම බලන්න. මේ සර්දා සර්දා දොර අරින්න එපා. අසව් අසව් ඉදමක් සමග ගයක් නොමිලේ මේ නොමිලේ කියලා තමයි මුලින් කියන්නේ පස්සේ ඉතින් අපේ තුට්ටු දෙකට තට්ටු කරලා තමයි පස්ස බලන්නේ හ්ම් අවිශ්වාස නම් බිස්නස් එක අත්හරින්න මේ මිනිස්සයා විශ්වලාගෙන ඇවිත් ඉන්නේ අර අහිංසකීව අරගෙන යන්නම තමයි. මේ මටත් මිනිහ ගැන සැකයි. මේ කාලේ නොමිලේම දේවි ඉඩක්. එමදිවට ගියා. ඒක තමයි. මොනවද? මොනවද ඔය කුතු කුතු ගන්න? මේ මේ මම වෙස්වලාගත් කෙනෙක්ද? ඈ? තමුන්ලා වාසනාවට පයින් ගැහුවා. ඔව්. පයින් ගැහුවා. أتوا أتوا أتوا ඕ එයා ගියා දැන් ඉතින් ඔයත් යන්න මං කොහෙන්ද ඕ ඒක තමයි එයා කොහෙන්ද යප්පයි යප්පයි ඔතෙත් කියන්න බෑ කවුද මේ චන්දිමා හ්ම් ගැට වෙලා ඉන්න පුළුවනේ. ආ එනවා එනවා මෙහාට. මේ දැන් ඉතින් යන්න ලෑස්ති වෙනවා. අනේ මහේෂ් මම කොහේ යන්නද? අනේ මහේෂ් ඒ ගමන කවුද? ආ කාක්කෙක්ද? අනබිරකාරයෙක්ද? කාක්කත් ඔබ ළඟ දොරට තට්ටු කරනවද? හ්ම් අකු විතරක් නෙවෙයි දැන් මේ කොහෙද යන කිරිල්ලියොත් අපේ දොරට තට්ටු කරනවා මහේ ඔයාගේ නීල වැඩි මම හොයාගන්නම් කොරේ දොරට තට්ටු කරන්නේ කාක්කෙත් නම් වෙන්න බෑ මේ චන්දිවා ඔය පොඩ්ඩක් හැංගිලා ඉන්න යන්න එයා කවුද එයා? එයා ආවද කියලායි මම අහන්නේ. ඔව් මේ මේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද? ඔව්. ඔව්. ආ මේ ප්‍රශ්න දෙකටම ඔව් කියනවනේ. තෝරා අරින්නකෝ. හරි වැඩක් තමයි අපිට උනේ. දොර අරිනවා දොර වහනවා. ඔය දොර ඇරලානේ තියෙන්නේ. එන්න ඇතුළට දොර ඇරලා තියෙන්නේ. ඇතුළට කතා කරාට බොහෝම ස්තුතියි. මං ආවේ එයා හොයාගෙන. එයා නැත්තම් මං යනවා. එච්චරයි. මේ ඔයා එයාගේ නම දන්නේ නැද්ද? සමහර විට අඬබේරකාරයා වෙන්නත් පුළුවන්. මොනවා? අඬබේරකාරයා? ඔහේ බහ පුදුම මිනිහෙක් නේ. ඔය ඇවිත්ින්නේ. අ කවුද? ගෑනු කටහඬ? ඇත්තටම කවුද? මේ ගෑණි නම් මහ පුදුම ගෑණියෙක්. අපිව අමාරුවේ දාන්නමයි හදන්නේ. ආ මේ අපි දන්නේ අපේ කවුරුත් නෙවෙයි. <laughs> ඒක මහ පුදුම කතාවක්. ඇයි ඇයි එහෙම කිව්වේ? තමන්ගේ ගේ ඇතුලේ ඉන්න තැනැත්තිව. නෑ නෑ කවුරුවත් නෑ. මේ ඔයා මොනවද? ඔයා? මේ මොන පුතුමයක්ද? මේ දෙන්නම මේ මං ආයෙත් ආවා චන්දිමා. මං ආයෙත් ආවා. ඔයා ඔයාගේ විකුණුවේ නැද්ද? නෑ නෑ නෑ චන්දිමා. ඒ සීරට වඩා මට ඔයාව වටිනවා. ඔයාව වටිනවා. මේ මේ මහේෂ් මේ මේ මොනවද සිද්ධ වෙන්නේ? මේ අපි ගියේ ඇතුලේ ඕන දෙයක් වෙච්චාවේ. ඕන දෙයක්. නොඇතෙන හැම දෙයකම සුන්දරත්වයක් තියෙනවා. සහතික ඇත්ත. ඒකනම් සහතික ඇත්ත. <laughs> මගේ වෙන්දේසිය ජයන්ත කළුපහන වචනා කළ නාට්‍යය රංගපෑම් මහේෂ් රංගවීරසිංහ ශර්දා නේනිකා මද්දුම අනවිර කරුවා හිලේරියන් පෙරේරා ශන්දිමා පවනි රශ්මිකා අමුත්තා පාලිත අබේරත්න නාද සංකලනීය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංගමඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්